ඔබට පවතින ගැටලු සහගත තැන් ඔබට නිසි පරිදි කියවූ පමණින්ම නොවැටහුණු තැන් ඇසූ පමණින්ම නොවැටහුණු තැන් පහදා දෙන කාංකා විතරණී ගැටලු ඇති තැන් සැක ඇති තැන් සැකහැර දැන ගැනීමේ විශේෂිත වැඩසටහන හා සමග සම්බන්ධ වන්නට බොහෝසෙයින් ඔබ හැම දිනාම ඉතාමත් මෝනෑ කමින් මේ වැඩසටහන නරඹන බව අපි දන්නවා www.thebuddhist.tv කියන වෙබ් අඩවිය ඔස්සේත් ආතාප වෙබ් අඩවිය හරහත් ඔබට පුළුවන්කම තිබෙනවා මෙය නරඹන්න බාගත කරගන්න ඕනෑම විදිහකට ඒ හරහා ඔබට පසුගිය මගහැරුණු වැඩසටහනක් වුණත් නැවත බලා ගැනීමේ හැකියාව තිබෙනවා. දැනට වැඩසටහන් 20කට වඩා අධික සංඛ්‍යාවක් එකකට එකක් සබැඳි වෙනසේ අපි සිදු කොට හමාරයි. කෙසේ වෙතත් ලෝකයේ බොහෝ තැන්වල ඉන්න ධර්මාශ්වාදය පිනිසම කැමැත්තෙන් පසුවන ධර්මය සොයා යන බොහෝ දෙනෙකුට ලොකු අස්සසිල් කරලා තිබෙනවා කාංකා විතරණී වැඩසටහනේ. අදත් අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්නට කලින් වැඩසටහනේ සම්පත්දායකයන් හැටියට විශේෂයෙන්ම තමන්ලත් ධර්මඥානය නිස්සරණ අධ්‍යාසයෙන් මුළු ලෝකයටම බෙදා හදා දෙන්න අප කැප වී කටයුතු කරන එවෙනුවෙන් නිති වෙහෙසෙන අපේ ධර්මාස්තිතිකාමී සමින්ද්‍රණසිංහ මහත්මයාට ආයිබෝන් කියලා පිළිගන්නවා. එතුමාව එතුමාගේ මේ විස්තර විග්‍රහ කිරීම කිසිදු ආකාරයක නැති වෙන ආකාරයට තමයි සිදු කරන්නේ. මේ ත්‍රිපිටක ග්‍රන්ථ ඇසුරෙන්ම සිදු කරන විග්‍රහයක් නිසා බොහෝ ස්වාමින් වහන්සේලා පවා වරින් වර ඒ තමන් වහන්සේලා නිතර පරිශීලනය කරන නැත්නම් නිතර කියන දහම් පාඨයන්හි සදොස් නිදොස් තැන් පිළිබඳව වැඩි අවබෝධය ලබා ගැනීම පිණිස මේ වැඩසටහන නැවත නැවත නරඹන ආකාරය පිළිබඳව අපට කතා කරලා කියලා තියෙනවා. ඒ නිසා ඒ අපිට ලොකු සතුටක්. ධර්මදේශකයන්න් වහන්සේලා පවා මේ වැඩසටහන නරඹන්ට පුරුදු පුහුණු වී අපට ගෞරවයක්. ඒ නිසා ඒ සියලු ගෞරව සමිඳ රණසිංහ මහත්මයාට හිමි කර දෙමින් අපි සූදානම් අදත් කතා කරන්නට පසුගිය සතියේත් අපි කතා කරේ සොරකම පිළිබඳව. සොරකම පිළිබඳව විස්තර විවේදනාත්මකව අපි විස්තර විග්‍රහ කරා. අද අපි සූදානම් වෙන්නේ මේ සොරකමෙහි වෙනස්කම් දෙකක් තිබෙනවා මේ අල්ප සාවද්ද සහ මහා සාවද්ද කියලා. පළමු කොටම මේ වචන දෙක ටිකක් බාර වැඩි නිසා මේ වචන දෙක මොනවද කියලා තේරුම් අරගෙන ඊට පස්සේ වචන තේරුම් කරමු සමිඳ මහත්මයා. ඔව්. හොරකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දැන් සියලුම හොරකම් සමාන නැහැ. ඉතින් ඒ සමහර හොරකමක් බොහෝ අකුසල් රැස් කරලා දෙනවා. සමහර හොරකමක් ඒ තරම්ම විශාල ප්‍රමාණයක් අකුසල රැස් කරලා දෙන්නේ නමුත් ඉතින් ඒ ඒ පදනම මත මේ අල්ප සාවද්ද්‍ය මහා සාවද්ද්‍ය කියන වචන දෙක දෙන හැම සෑම අකුසල කර්මයකටම මේ වචනේ සම්බන්ධයි. අල්ප සාවද්ද්‍ය කියලා කියන්නේ සාවද්ද්‍ය කියන්නේ වැරදි කියන එකයි. නිර්වද්ද්‍ය කියන්නේ නිවැරදි කියන එක වගේ සාවද්ද්‍ය කියන්නේ වැරදි. ඉතින් වැරදි ඉතින් ඒකේ අඩු වැඩි බවක් තමයි මේ අල්ප මහා කියන වචන දෙකෙන් වෙන් කරන්නේ. ඉතින් මේ හොරකම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී අපිට දැන් ಗುಣ තියෙන පුද්ගලයෙක්ගේ දෙයක් ගැනීමේදී ඇතිවෙන පාප කර්මයමද නැත්නම් ඒ ප්‍රබලතාවයමද ಗುಣ රහිත පුද්ගලයෙක්ගෙන් යම් දෙයක් හොරකම් කරාම සිද්ධ වෙන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්න වෙනවා. ඉතින් මෙතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා සීලයක් සමාදන් වෙලා නැති සමාධියක් නැති වක් නැති එහෙම නැත්නම් අඩුම තරමේ සද්ධාවවත් හොඳට වැඩිලා නැති පුද්ගලයෙක් සම්මාදිට්ඨිය නැති පුද්ගලයෙක් ඉතින් එහෙම ಗುಣ රහිත මිත්‍යා දෘෂ්ටික බොහෝම ಗುಣහීන දුස්සීල පුද්ගලයෙක්ගේ දෙයක් ගැනීමේදී සාපේක්ෂව අඩු පවක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේ හිතන්න එපා පළ දෙන්නේ නැහැ කියලා මේ කාට කරත් කර්මය පළ දෙනවා. ඉතින් සුළු කර්මයකටවත් අවමන් කරන්න එපා කියලා ධම්මපදයේ ගාතාවකින්ම කියලා තියෙනවා මේ මාවමඤ්ඤේත පාපස්ස කියලා මේ ධම්මපදයේ කියලා තියෙන මේ පව කුඩයි කියලා අවමන් කරන්න එපා. මොකද ඔක පළ දුන්නාම ඒ තරම් කුඩයි කියලා හිතෙන්නේ නැහැ. දැන් අපිට යම් දෙයක් වෙනවා දැන් අපේ ශරීරයට ආහාර අල්ලන්නේ නැතුව යනවා. නැත්නම් මේ දිරවන්නේ නැතුව යනවා. එහෙම නැත්නම් ශරීරේ කුෂ වෙනවා, කෙට්ටු වෙනවා. එහෙම නැත්නම් අපි ව්‍යාපාරයක් පටන් ගත්තාම හරියන්නේම නැහැ. රැකියාවක් කරත් සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. සමහරලාට ඊටාම හොරකමක් නිසා මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පව කුඩයි කියලා අවමන් කරන්න එපා කියලා කියලා තියෙනවා මේ පව පහත් කළ සලකන්න එපා කියලා. නමුත් මේ අපි කතා කරන්නේ මේ අපිට හිතාගන්න බැරි තරම් ඵල දෙන කර්ම තියෙනවා. ඉතින් ඒවට සාපේක්ෂව දුස්සීල මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් දෙයක් ගැනීමේදී සද්ධාවන්තයෙක්ගේ සීලවන්තයෙක්ගේ දෙයක් ගැනීමට වඩා පව අඩුවෙන් සිද්ධ වෙන්නේ අල්පසාවද්දයි. නමුත් දසවස්තුක සම්මාදිට්ඨියවත් තියෙනවා නම් කෙනෙකුට අපි පහුගිය වැඩසටහන් වලදී දසවස්තුක සම්මාදිට්ඨිය සාකච්ඡා කළා. ඉතින් එතනදී කියන්න තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක්ගේ දෙයක් ගන්නට වඩා පව සිද්ධ වෙනවා වැඩි කියලා. ඊටත් ඉහලින් සද්ධාවට පැමිණලා සද්ධාව සම්පූර්ණ කරලා තිසරණ සරණ ගිහිල්ලා ඉන්න පුද්ගලයෙක් ඊටත් වඩා වැඩි බවක් තියෙනවා යමක් හොරකම් කරාම ඇති වෙන පවේ බලය. ඉතින් ඊටත් එහා බලවත්කමක් තියෙනවා මේ සීලවන්තයෙක්ගේ දෙයක් ගත්තොත්. නමුත් ඒ පුද්ගලයාට සමාධියකුත් තියෙනවනම් චිත්ත සමාධියක් තියෙනවනම් ඊටත් වඩා පෞසිද්ධ වෙනවා. ඉතින් ප්‍රඥාවක් දිනු කරලා තියෙනවනම් ඊටත් වඩා පෞසිද්ධ වෙනවා කියලා මේ ආකාරයට මේ සාමාන්‍ය පුද්ගලයන් වර්ග කරන්න පුළුවන්. එතනින් එහාට සාමාන්‍ය පොතක් ගැන පුද්ගලයෙක්ගේ දෙයක් ගන්නවා වගේ නෙමෙයි ආරණ වහන්සේ කෙනෙක්ගේ සෝතාපන්නයන් වහන්සේ කෙනෙක්ගේ දෙයක් ගැනීම. ඒ වගේ සෝවාන් වහන්සේ කෙනෙක්, සකදාගාමි වහන්සේ නමක්, එතනින් එහාට අනාගාමි වහන්සේ නමක්, රහතන් වහන්සේ නමක්, ඒ රහතන් වහන්සේලාගේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ ශුෂ්ක විදර්ශක කියලා අවම මට්ටමක බලයක් තියෙන රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහතන් වහන්සේට අපි මහ රහතන් වහන්සේ කියලා කියන්නේ නැහැ. ඊට ඉහළින් මේ ධාන මට්ටම් ගණනාවක් තියෙන රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊටත් ඉහළින් සියලු ධාන මට්ටම් කියන ධාන මට්ටම් 8ම තියෙන ත්‍රිවිධ තියෙන රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊටත් ඉහළින් ඒ සියලු බල සහිතව ධාන මට්ටනුත් තියෙනවා, අභිඥාත් තියෙනවා, අභිඥා වලින් හයක් තියෙනවා, ෂඩ විඥා කියලා. ඉතින් මේ මට්ටමට එනකම්ම මේ මහා බලයක් තියෙන රහතන් වහන්සේලා ඉන්නේ. නමුත් මහරහතන් වහන්සේ කියලා මේ ශාසනය සලකන්නේ නැහැ. මහරහතන් වහන්සේ කියලා සලකන්නේ ඒ සියලු ධානා මට්ටම් ෂඩ ත්‍රිවිද්‍යා ෂඩ විඤ්ඤා දිසියලු අභිඤ්ඤා සහිතව සිව්පිලිසිම්පියා තියෙනවා නම් පටිසම්භිදා හතරම ප්‍රගුණ කරලා තියෙනවා නම් අන්න ඒ රහතන් වහන්සේ තමයි මහ රහතන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ මේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන සිව්පිලිසින්. සිව්පිලිසිය. ඉතින් ඒ මහ රහතන් වහන්සේටත් ඉහළින් ඉන්නවා ඉතින් විශේෂ මහ රහතන් වහන්සේලා දැන් මිහිඳු මහ රහතන් වහන්සේ වගේ රහතන් වහන්සේ නමක් අතිවිශේෂයි. ඉතින් එක ධර්ම දේශනාවක් කරන්න පුළුවන් නම් 1.140ක් සත්වයන්ට නිවන් දකින්න. ඉතින් ඒ කොයිතරම් ප්‍රඥාවක් තියෙනවද කියලා හිතා ගන්නත් අමාරුයි. ඉතින් ඒ නිසා මහ රහතන් වහන්සේලාටත් රහතන් වහන්සේ මොග්ගලී පුත්‍ර තිස්ස මහරතන් වහන්සේ වගේ සරුත් මහරතන් වහන්සේ සරුත් මහරතන් වහන්සේ ඉන්නේ ඊට ඉහළතා ඉහළින්. මොකද ඊට ඉහළින් විශේෂ රහතන් වහන්සේ මහරතන් වහන්සේලාට ඉහළින් 80 මහ ශ්‍රාවක වැඩ ඉන්නවා. ඊටත් ඉහළින් සතර මහා තෙරවරු වැඩ ඉන්නවා. මහා කාශ්‍යප මහරතන් වහන්සේ, අනුරුද්ධ මහරතන් වහන්සේ, මහා කච්චාන මහරතන් වහන්සේ සහ මහා කොට්ටිත මහරතන් වහන්සේ කියලා. ඊටත් හිතාගන්න බැරි මට්ටමකින් තමයි මුගලන් මහරතන් වහන්සේ වැඩ ඉන්නේ. ඊටත් ඉතා ඉහළින් තමයි සරියුත් හඳුර වැඩ ඉන්නේ. දැන් පස්සේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නේ සරියුත් හඳුරලටත් ඉහළින්. ඉතින් භාගතුන් වහන්සේගේ භාගතුන් වහන්සේට සතු යමක් හොරකම් කරනවා කියන එක හිතාගන්න බැරි තරම් වරදක්. මොකද භාගතුන් වහන්සේට විරුද්ධව සිතවිල්ලක් හිතුවත් හිතාගන්න බැරි තරම් ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් හොරකමක් කරොත් එහෙම හිතාගන්න බැරි තරම් ප්‍රතිඵලයක් ලැබෙන මහා සාවද්දේ කියන එකේ උපරිම මට්ටමේට එන්නේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ යමක් හොරකම් කිරීම. ඉතින් මේ විදිහට මේ හොරකම් කිරීම ඊටාම කුඩා මට්ටමේ ඉඳලා හිතාගන්න බැරි තරම් සසර ජීවිත කෝටි ප්‍රකෝටි ගණන් පළ දෙන තරම් ප්‍රබල තත්ත්වයේ හොරකම් කරන්න පුළුවන්කමක් තියෙනවා. හොඳයි. අපි දැන් ඔය බුද්ධ දේශනාවට අනුකූලව බුද්ධ ශාසනය තුලනේ දැන් අපි එදිනෙදා ජීවිතේට આવොත් එහෙම මේ සොරකම් පිළිබඳව කතා කරන්න මොකද්ද ගොඩාක් අයට ගැටලු සාගත තැනක් බවට පත් වෙන්නේ ඒ කාරණාව. නැත්තම් මේ gederedi කොහොමද මොකද වෙන්නේ අපේ කාර්යාලයේදී මොකද වෙන්නේ රැකියාස්ථානයේදී කොහොමද වෙන්නේ මේ හොරකම කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ ඒවට ලැබෙන ප්‍රතිවිපාක මොනවද ඒවා ඒ කර්ම ඵල දෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණේ දැන් සාමාන්‍යයෙන් මේ අම්මා තාත්තගේ දේවල් අපිට ළඟම අම්මා තාත්තනේ අපිව මේ ලෝකෙට දායාද කරන ලේකිරි කරලා පොවන ඒ වගේම අපිව ඇතිදඩි කරන අම්මයි තාත්තයි තමයි අපිට ළඟම සමහර දූපුතුන් ඉන්නවා අම්මලා තාත්තලාගේ දේවල් අතුරුකම් කරනවා ඊයට කොහොමද මේකේ කර්ම විපාක ලැබෙන්නේ. දැන් ඕක කුඩා කාලේ නම් මම හිතන්නේ සමහරු නොදැනුවත්කම නිසා මේ දැන් පාසල් යන්න හෝ යම් අරමුණක් සඳහා මොන හරි වේදම් කරගන්න අවසර දෙන්නේ නැත්නම් පොඩි පොඩි මුදල් හොරකම් කරනවා වගේ දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලොකුවට හිතලා කරන දෙයක් නෙමෙයි. හැබැයි ඒක ලොකුවට හිතුවේ නැති වුණාට පොඩි කර්මයක් නම් නෙමෙයි. ඉතින් නමුත් දරුවෙක් වැඩි වියට පැමිණලා වැඩිහිටියෙක් බවට පත් වෙලා අම්මගේ තාත්තගේ දේවල් හොරකම් කරනවා නම් ඊට වඩා විශාල ප්‍රමාණයෙන් හොරකම් කරන්නේ. ඒතර පළ දෙනවත් බලවත් වැඩි. ඉතින් දැන් දැන් අම්මා තාත්තා කියන කාරණාව දසවස්තුක සම්මාදිට්ඨිය විශේෂයෙන්ම වෙන් කරලා පෙන්නනවා. මොකද මේ ලෝකයේ කොයිතරම් ජනගහනයක් හිටියත් තමන්ගේ අම්මා තමන්ට විශේෂයි. තමන්ගේ තාත්තා තමන්ට විශේෂයි. ඉතින් ඒ කාරණාව අඳුනා ගැනීමම එක්තරා සම්මාදිට්ඨියක් ප්‍රඥාවේ එක්තරා මට්ටමක් කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ගෙන් කියනවා නම් සීලවන්තයෙක් සමාධිය සහිත පුද්ගලයෙක් ප්‍රඥාව සහිත පුද්ගලයෙක්ගෙන් හොරකම් කරනවට වඩා පාවක් සිද්ධ වෙනවා අම්මගේ තාත්තගෙන් හොරකමක් කරාම මොකද දැන් ආනන්තර වෙන විදිහත් බැලුවම එහෙම නෙවෙන්නේ සෝවාන් වහන්සේ නමක් මරුවත් ආනන්තර වෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා සකදාගාමි වහන්සේ නමක් මරුවත් අනාගාමි වහන්සේ නමක් මරුවත් ආනන්තර වෙන්නේ නැත්තම් රහතන් වහන්සේ නමක් මැරුවහම විතරනම් අනිවාර්යයෙන්ම ආනන්තරය වෙන්නේ. තමන්ගේ අම්මා මැරුවහම ඒ දේ සිද්ධ වෙනවා කියලා කියලා. ඉතින් අම්මගේ මට්ටම තමන් සම්බන්ධයෙන් තමන්ට සාපේක්ෂව කොයි වගේ ඉහළ මට්ටමක් තියෙනවද අම්මා තාත්තා කියන මේ උතුම් පුද්ගලෝ දෙන්න කියන එක ඒ කාරණෙන් දැනගන්න ඕනේ. ඒ නිසා මූලික වශයෙන් කියන්න තියෙන්නේ අපි දැනගෙන හෝ නොදැනගෙන දැනගෙන හෝ නොදැනගෙන කියලා කියන්නේ කර්මයේ බලය කර්මයේ වටිනාකම බර නොදැන ගන්නවා කියන එක පළදෙන්නේ නැති වෙන්න හේතුවක් නෙමෙයි. දැන් ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් හොරකම් කළත් හොරකම සිද්ධ වෙනවා. එතකොට දෘෂ්ටික පුද්ගලෙක් මේ වැඩේ වැරදි කියලා දැනගෙන හොරකම් කළත් හොරකම සිද්ධ වෙනවා. සමහරු හිතෙනවා දන්නේ නැති කෙනාට අස්වැසිල්ලක් තියෙනවා සහනයක් තියෙනවා කියලා. මේ බුද්ධ ආගමේ කියන්නේ දන්නේ නැති කෙනාට වඩා බරපතලයි. දන්න කෙනා දැනගෙන ප්‍රාණඝාතයක් කරොත් හොරකමක් කරොත් පෞසිද්ධ වෙනවා අඩුයි කියලා කියලා තියෙන්නේ. මොකද දැන් දන් නැති කෙනෙක් හොරකම් කරන්නේ හොරකමත් කියන්නේ තණ්හාවත් එක්ක ඊට අමතරව මිත්‍යා දෘෂ්ටියත් එක්ක. දන්න කෙනා සම්මාදිට්ඨිය සහිතව නමුත් පාලනය කරගන්න බැරි නිසා තමන්ගේ සිත හොරකම් කරනවා ලෝභය. එතකොට මිත්‍යා දෘෂ්ටිය රහිතයි. නමුත් ලෝභය සහිතයි. ඉතින් අර ඒ වගේ අකුසල් වලින් බලවත්කම වැඩි මිත්‍යා දෘෂ්ටිකයාගේ. දැනුම නැති පුද්ගලයාගේ. ඒක උදාහරණයක් හැටියට පෙන්වලා තියෙන්නේ මේ රත් වෙච්ච යකඩ ගුලියක්. දැන් යකඩ ගුලියක් රත් කරාම සාමාන්‍ය තියෙන පාට වෙනස් වෙලා ඊටාම සිත් කළු පහට පාටකට පරිවර්තනය. හොඳ රතු පාටින් නැත්නම් මේ ගිනි ගිනියම් වෙලා මේ දිලිසෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ගිනියම් වූ යකඩ බෝලය නැත්නම් යකඩ ගෝලය යම් කෙනෙකුට අල්ලන්න කිව්වොත් වැඩිහිටියෙක් නම් අල්ලන්නේ නැහැ කොච්චර ලස්සන වුණත්. නැත සාමාන්‍යයෙන් අපි ලස්සන දෙයක් දැක්කොත් එම අල්ලන්න හිතනවා. ඉතින් ඒ ඒ ගැන ඒ කියන්නේ ඒකේ පළ විපාක දන්න පුද්ගලයා අල්ලන්න කිව්වොත් බෑ කියලා කියනවා. ඉතින් අල්ලන්න කියලා බල කරොත් එහෙම තදින් අල්ලන්නේ නැහැ. පුළුවන් තරම් අඩුවෙන් තමයි අල්ලන්න හදන්නේ අපි කිව්වොත් මේ ආයුධයක් එල්ල කරලා මේ මේ ආයුධය පාවිච්චි කරලා හානියක් කරනවා. මේ මරණව නැත්නම් ඒ වගේ තර්ජනයක් කරලා මේ යකඩ ගුලිය අල්ලන්න ඕන කිව්වොත් එම් හිමීට තමයි අල්ලන්නේ මේක මිරිකලා අල්ලන්නේ නමුත් ඒ යකඩ ගුලිය අල්ලන එකේ පළ විපාකේ දන්නේ නැති කුඩා දරුවෙකුට අල්ලන්න කිව්වොත් මිරිකලා අල්ලන්නේ ඒ නිසා ඒ නොදන්න පුද්ගලයාගේ කර්මයක් කිරීමේදී වෙන හානිය වැඩි කියලා කියලා තියෙනවා මොකද තදින් අල්ලගන්න නිසා දෘෂ්ටි වශයෙන් අල්ලගන්නවා ඉතින් ඒ නිසා මේ මේ කර්ම සුරු කොට දැකිය නොහැකි කොට දැකිය නොහැකි කියන එක තමයි කියන්න තියෙන්නේ. ඊටාම බැරෑරුම් තත්වයක් මේ කර්මවල තියෙන්නේ මේ භාගතුන් වහන්සේ දේශනා කරපු මේ ලෝකයේ තියෙන විශිෂ්ටතම ස්වාගිනීම තමයි මේ කර්මීය සාපලය කියන එක. ඉතින් ඒ ඒ ඒ කාරණාව කෙනෙකුට තමන්ගේ ඥාණයෙන් හොයාගන්න බෑ. මේ දේ කරාම කොහෙද මේ අපි ඉපදෙන්නේ? අපිට මොකද වෙන්නේ කියන එක දැන් ඉස්සර අපි අහලා තියෙනවා 6 4 දන්නේ නැති මිනිස්සු කියලා අනික් වැඩිහිටි මිනිස්සු කියනවා. ඉතින් අපි කුඩා කල හිතන් හිටියේ මේ ගණන් හදන්න දන්නේ නැතුව ඇති කියලා. නමුත් ඇත්තටම අද බැලුවාම 6 4 දන්නේ ලේසියෙන් කෙනෙක්. මොකද 6 4 දන්නවා කියන්නේ මේ වෙලාවේ මේ විදිහේ වචනයක් පාවිච්චි කරොත් මේ විදිහේ කර්මයක් කළොත් Taman ලෝක 6න් මොන දිව්‍ය ලෝකෙද උපදින්නේ? එහෙම නැත්නම් නිරේ මට්ටම් තියෙනවා. මේ නිරේ මට්ටම්ම 8ක් තියෙනවා. නිරේ ලෝක 136ක් තියෙනවා. අපායවල 4ක් තියෙනවා. අපායවල 4න් එකක් තමයි නිරේ කියලා කියන්නේ. ඉතින් තිරිසන්, പ്രേත, අසුර, නිරය කියලා හතරක් තියෙනවා. ඉතින් මේ කර්මය කරාම මොන විදිහේ නිරයක සහ හෝ අපායක ඉපදිලා මොන විදිහේ කර්මයක් අත්විඳින්න වෙනවද මොනතරම් ජීවිත يعني මේ කාලය වශයෙන් දීර්ඝ කාලයක් ඒ ජීවිත විඳින්න වෙනවද කියලා දැනුමක් තියෙන පුද්ගලයාට තමයි 6 4 දන්නවා කියලා කියලා තියෙන ඉස්සර. ඒ නිසා 6 4 සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ විශාල දැනුමක් තියෙන්න ඕනේ 6 4 දැනගන්න කියලා. ඒ විතර නෙමෙයි 6 4 කෙනෙක් වුණත් වැඩක් නැහැ 6 4 දන්නේ නැත්තම්. ඒ නිසා මේ ශරීර ප්‍රමාණය නෙමෙයි ඔබේ විමුක්තිය තීරණය කරන්නේ නැත්තම් ඔබේ ජයග්‍රහණය තීරණය කරන්නේ ජීවිතේ ඔබ ලත් ධර්මඥානය. ඒ නිසා මම හිතනවා බොහෝ විට මේ වැඩසටහන් හරහා ඔබ පුළුවන් තරම් සබුද්ධික වුණොතින් ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඇලුම් ඇලුම් කමක් ආශාවක් ප්‍රියතාවයක් ඇති කරගත්තොත් ඉතින් ඒ හොයන්න පුරුදු වෙනවා. ඒ හරහා ඔබේ ජීවිත තව තවත් ලස්සන කරගන්න පුළුවන්කම ලැබෙනවා. කෙසේ වෙතත් දැන් අපි දන්නවනේ අම්මා තාත්තගේ දේවල් ගන්න ගැන අපි කතා කරා. මේ මිනිස්සු පොදු දේවල් ගන්නත් හරි පෙළඹියක් දෙනද අපි දන්නවා අපි බස් රථයක යනකොට විශේෂයෙන්ම රජයට අයත් ළඟ බස් රථයක් කියමුකෝ අපි. ඒ බස් රථවල බොහෝ විට අවශ්‍ය දේවල් නැහැ. ඒ කියන්නේ බෙල් එකේ ඉඳලා ගොඩක් දේවල් ගලවලා තියෙන්නේ. ඒවා හදන්න දාපුවම අපදා රථයක් ගෙනල්ලා ඇදගෙන ගිහිල්ලා ඒ සමහර බස් එක කොට උඩ තියලා රෝදි ගලවගෙන යන අවස්ථා තියෙනවා. අපි දැක්කොත් කෝච්චියක් දුම්රියක් දුම්රිය ගේනවා ගේනකොට අපි දකිනවා රූපරාමු ප්‍රවෘත්ති වලින් පෙනෙනවා අතිශය අලංකාරයි අපිට නගින්න හිතෙන්නේ නැති තරමටම ලස්සනයි. හැබැයි ටික කාලයක් යනකොට මාසයක් දෙකක් වැඩිම වුණොත් අවුරුද්දක් යනකොට ඒකේ තියෙන සියලුම විදුලි පංකා ටික ගැලවෙනවා. ඒක මගීන්ගේ ගෙදල් වලට යනවාද එහෙම නැත්නම් ස්ටේෂන් නැත්තම් දුම්රිය ස්ථාන අසබල ඉන්න නිවැසියන්ගේ අතට යනවද? එහෙම නැත්තම් දුම්රිය කාර්ය මණ්ඩලයේ කවුරු කෙනෙක් ඒ ඒ ආපදා කළමනාකරණය කරන අය අතට යනවද කියන එක අපි දන්නේ නැහැ. කොයි හරියටද නැති වෙනවා. ඒ වගේම මේ පාරක් හදන්න ගල් ගොඩක් ගෙනත් දැම්මොත්, වැලි ගොඩක් ගෙනත් දැම්මොත් නැත්තම් ඉන්ටර්ලොකින්ග්ස් කියලා දැන් තියෙන මේ අර මේ කොන්ක්‍රීට් කෑලි ගෙනත් දැම්මොත් එහෙම ඒවා රෑක් පහන් වෙනකන් ඒ ආකාරයෙන්ම තියෙන්නේ නැහැ. ගොඩක් කලාවට රෑට මේ වැලි ටික මේ ගල් ටික ඇදලා අරගෙන දාගන්න තමගේ වත්තට. ඔබතුමා කොහොමද දකින්නේ මේ පොදු දේපල සොරකම් කිරීම? ඔව් අපේ දහමේ මේ නිර්ය කතාව නොඑක ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් මම කලින් සඳහන් කර පරිදි මනුස්ස ලෝකයට පහලින් වෙනමම නිර්ය ලෝක මට්ටම් 8ක් තියෙනවා. ඒකෙදි මේ පළවෙනි නිර්යට යන්න මේ පව කරන්න අවශ්‍ය නැහැ. නමුත් ගිහාම මනුෂ්‍ය වර්ෂ වලින් බිලියන 162ක් දුක් විඳින්න වෙනවා මේ මේ ලෝකේ තියෙන දුක හැටියට සාපේක්ෂව කියනවා නම් මේ ලෝකේ තියෙන මරණීය දුකට සාපේක්ෂ දුකක් ඒ වර්ෂ කාලය තුල එක දිගට විඳින්න වෙනවා. නිමාඩු ලැබෙන්නේ නැහැ ලේසියකට. ඉතින් දැන් අපි නම් මෙහි කොච්චර බර වැඩ කරත් නිමාඩු ලැබෙනවනේ. ඉතින් අර එහෙම නිමාඩුවක් නැහැ. සිරේ වුණත් නිමාඩු ලැබෙනවා ගෙදර ගිහින් එන්න සමහර වැඩි කරපයත්. ඉතින් ඒ වගේ ඒ ඒ කාරණා වහම ඊට වඩා දෙමව්පියන්ට ඔය සාමාන්‍යයෙන් වැඩිහිටියන්ට අගෞරව කරලා ඒ වගේ ඊට වඩා බරපතල කර්ම කරන අය ඊට පල්ලෙහා තියෙන කාල සූත්‍රය ඉපදෙනවා. මේ ජීවිකා පිණිස සතුන් මරණ පුද්ගලය උපදින්නේ සංඝාතිය කියන තුන්වෙනි මට්ටමේ. අපි හිතමු මාළු මරණ මිනිස්සෙක්. එහෙම නැත්නම් හරක් මරණ මිනිස්සේ දැන් අපේ බෞද්ධයෝ ඉතාම ලොකු පවක් හැටියට සැලකනවා මේ හරක් මරණ එක. ඉතින් ඒ හරක් මරලා ඉපදෙන්න තියෙන්නේ සංඝාතියේ. නමුත් මෙහි වැදගත් කරුණ තමයි මේ සමාජයේ රවට්ටන හෝ සමාජයට පොදුවේ පාඩු කරන පුද්ගලයෙකු දෙන්නේ ඒ මට්ටමටත් පහළ තියෙන මට්ටමේ. ඉතින් ඒ රෞරවය කියන නිරය ඇරිලා තියෙන්නේ සමාජයේ රවට්ටන සුළු දේවල් කරනවා නම් සමාජයට හානි කරනවා නම්. දැන් පොදු ජනයාගේ දේපල් හානි කරාම වැටෙන්නේ ওই හතරවෙනි මට්ටමට. ඉතින් පොදු දේපල හොරකම් කරනවට වඩා මේ හරක් මරලා ජීවත් වෙන එකත් ලාභ කියන්න පුළුවන්. ඒ මට්ටමින් බැලුවාම. නැතු හරක් හරක් මරණ එක හොඳයි කියන එක නෙමෙයි. මේ හරක් මරලා යන්න තියෙන තැනටත් පල්ලෙහෙන් ඉපදෙන්නේ. ඉතින් මොකද මේ පොදු ජනතාව කියලා කිව්වහම ගුණවන්ත භාවය වැඩි පුද්ගලොත් ඉන්න පුළුවන්. එතකොට අනාගතේ දැන් අපි අද කරන හොරකමක් නිසා පොදු දේපල හානි කිරීම හෝ හොරකම නිසා ඒකෙන් පාඩුව සිද්ධ වෙනවා නම් අනාගතයේ පහළ වෙන මේ රහත් වෙන්න ඉන්න උත්මයෙකුට. ඉතින් ඒවත් බලපෑම් දැන් පොදු දේපල කියන එක එක પરම්පරාවකට අයිති වෙන්නේ නැහැනේ ඒ හානිය. ඒ හානිය දිගින් දිගටම යනවා. මොකද ඒ ඒ නිසා යම් වෙනසක් වෙනවා නම් සමාජයට ඒ ඒ හානියට ඒ වෙනසට වග කියන්න ඕන හොරකම් කරපු පුද්ගලයා. ඒ නිසා මේක මේ ප්‍රමාණ කරන්න පුළුවන් කර්මයක් නෙමෙයි. තනි පුද්ගලයෙක් ඉදයක් ගන්නවා කියන්නේ පොදු දේපල ගන්න එක. දැන් මට සමාවෙන්න මේ කාර්යාලවල දේවල් ගන්න එක ඔය දැන් අපි දන්නවා මේ භාග කඩදාසි half sheet මේ ෆෝකොල එහෙම නැත්නම් Tamanට රාජකාරිමය වශයෙන් දීලා තියෙන කතුරක් මේ මේ හිල් ඉදිනයක් ඔයදී ඕනම දෙයක් ගෙදර ගේන්න පුළුවන් තමගේ දරුවන්ගේ පරිහරණය පිණිස. ඊට පස්සේ ඒක නැති වුණා හරි ඒක අස්ථානගත වුණා එහෙම කියලා නැවත ගන්නවා ප්‍රතිපූර්ණේ කර ගන්නවා. ඒ එහෙම දේවලුත් මේ ගැනීමට වැටෙනවද? මෙහෙම ඒක තීරණය කරන්න වෙන්නේ කාර්යාලයේ තියෙන නීති පද්ධතිය අනුව. ඒ කාර්යාලයේහි අයිතිකරුවන් එහෙම නැත්නම් පාලකයන් තීරණය කළා තියෙනවා නම් යම් මණ්ඩලයක් නිපුද්ගලයක් හෝ තීරණය කළා තියෙනවා නම් ඒකට අයිතිය තියෙන මේ මේ ආකාරයට විතරයි මේ බඩු හරිහරණය කරන්න පුළුවන් කියලා ඊට පිටින් කරන දේවල් හොරකම් හැටියට යනවා. එහෙම නැත්නම් දැන් සමහර කාර්යාලවල නිදහස ලබා දීලා තියෙන ඕන තරම් පාවිච්චි කරන්න. ඕනනම් කැමති නම් ගෙදර අරන් යන්නත් පුළුවන්. මොකද මේ පුද්ගලය අවංකයි කියලා හිතලා ඕනට වඩා අරන් යන්න නැති වෙයි කියලා හිතලා යම් සීමාවකින් ඒක gedara උනත් අරන් යන්න අවසර දීලා තියෙනවා. එහෙමනම් ඒක ගැටලුවක් එන්නේ නැහැ. නමුත් අපි අරන් යන එක දැනගත්තාම අයිතිකරුවන්ගේ මාව මේ මේ ඉක්මෙව්වා කියලා ඒ අය දඬුවම් කරන්න හිතනවා නම් අකමැති වෙනවා නම් එතනදී ප්‍රශ්නයක් එනවා. දැන් මෙහෙමයි දැන් මුලින් අවසර දීලා පස්සේ අකමැති වුණා කියලා ගැටලුවක් මතුවෙන්නේ නැහැ. නමුත් අවසර නැති දෙයක් කරාම හොරකමක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ සුළුසුළු දේවල් ගැනීමේදී සොරසිතින් ගතොත් කොහොමත් අහු වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. ඉතින් ඒ නිසා ඒක යමක් ගන්නවා නම් ඉතින් අහලා ගන්න එක තමයි සුදුසු. අහු වෙන්න කියලා අදහස් කරේ මේ ආයතනයේ පරිපාලනයට අහු වෙන එක නෙමෙයි මේ කර්ම විපාක <laughs> නැත්නම් මේ වරදට හසු වෙන්න සොරකම කියන වරද සිද්ධ වෙනවා. ඔව් වරද. එතකොට සමිඳ මහත්තයා දැන් සංඝයා වහන්සේලා සම්බන්ධයෙන් කතා කරද්දී මේ සංඝයා වහන්සේලාගෙන් නැත්තම් සංඝ රත්නයෙන් ගැනීම කියන කාරණේ කොහොමද අපි මේ සොරකම ඇතුළට දාගන්නේ? කියන්නේ සොරසිතින් ගැනීම සංඝ රත්නයෙන් ගත්තාම දැන් අපි දෙමෝපියෙන් කතා කරා පොදු දීපල හොරකම් කිරීමේ අදිනව කතා කරා. කොහොමද සංඝ රත්නයෙන් දෙයක් ගත්තොත් ඒක කොයි වගේද වැටෙන්නේ? සංඝ රත්න කියලා කියන්නේ ඇත්තටම තනි පුද්ගලයෙකුට නෙමෙයි. ඒක සාමාන්‍ය ජනතාවගේ පොදු දේපල ගන්නටත් වඩා ඊටාම් බැරෑරුම් කාරණාවක්. මොකද ಗುಣ අධික මේ මේ උත්තමයන් වහන්සේලා රාශියකගේ එකතුවක් තමයි සංගරත්නය කියලා කියන්නේ. ඉතින් ඒ කාරණේදී දැන් ඕක ඉතා කුඩා මට්ටමින් සිද්ධ වෙනවා සමහර කෙනෙක් මේ දාණය විශේෂයෙන් මේ කුඩා භාජන වලට බෙදලා සාංගික කරනවා. සමහර වෙලාවට මේ සාංගිකන විශේෂයෙන්ම සාංගික කරන ප්‍රමාණය වෙනමම තිබුණා වුණාට මේ එයින් ඉතුරු නැදේ. සංගරත්තෙන් අවසර නැතුව තමයි පරිහරණය කරන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා කියන මොකද එතනත් මොකද ඒ ඒ සංගරත්නයට වෙන් කරපු ප්‍රමාණයම පාවිච්චි කරන්න බලාගෙන බලාපොරොත්තුෙන් ඉන්න පුද්ගලෝ සමහර තැනකට අපි සමහර තැනක ඉන්නවා අපිට පේනවා. ඉතින් ඒ පුද්ගලයන්ට විශේෂ කර්මයක් රැස් වෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් මේක ගිහිල්ලා අහන්න ඕනේ සංගරත්නෙන් මේ අවශේෂ වූ යම් පූජා භාණ්ඩයක් තියෙනවා නම් යම් ආහාරයක් හෝ ඒ සඳහා ඒ මොකද කර යුත්තේ? ඒ සඳහා අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අවසරයක් ගන්න ඕනේ. ඉතින් එහෙම නැත්තම් සංඝරත්නය අතහැරියේ නැත්තම් ඒක සාංගිකයි. ඉතින් එතනදී දැන් යම් දෙයක් පූජා කරාම සාංගික වශයෙන් දැන් සාංගික පූජාව කියන එක විශේෂයි. ඒක හාමුදුරු නමකට දෙන එකක් නෙමෙයි. සාමණේර නමකට දුන්නත් එක හාමුදුරු නමකට දුන්නත් දායකයා හිතනවා නම් මේ මහා සංඝරත්නයට දෙන්න කියලා ඒ හාමුදුරන්ට අයිතියකුත් නැහැ. ඒ හාමුදුරුවොත් ඒක පාවිච්චි කරන්න ඕනේ මේ අපලෝකන කර්මය කියලා විශේෂ කර්මයක් තියෙනවා. ඒ ඒ ක්‍රමවේදය තුලින් පෞද්ගලික පත් කරගෙන තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් දැන් යම් සමහර දේවල් තියෙනවා පෞද්ගලික වෙනවා සමහර දේවල් තියෙනවා පෞද්ගලික වෙන්නේ නැහැ. ගරු භාණ්ඩ ලහු භාණ්ඩ කියලා විනය සම්බන්ධ කරුණක් ඒක. ඉතින් ඒකෙදි යම් භාණ්ඩයක් පූජා කරාට පස්සේ තාමත් සාංගිකව නම් තියෙන්නේ. ඒ දේ හොරකම් කළොත් සංගලාභය හොරකම් කරා කියන තත්වයට එනවා. නමුත් අපලෝකනය කිරීමෙන් පසුව පෞද්ගලිකව පරිහරණය කරන්න පටන් ගත් යම් භාණ්ඩ හොරකම් කළොත් එම එතනදී සාංගික ලාභය හොරකම් කරා කියන මට්ටමට එන්නේ නැහැ. ඒ හාමුදුරුවන්ගේ ගුණධර්මය අනුව තමයි පව තීරණය වෙන්නේ. ඒ හාමුදුරන්ගේ තියෙන සද්ධාව, සීලය, සමාධිය, ප්‍රඥාව ආදී ಗುಣධර්ම මාර්ගඵල ආදී මට්ටම අනුව පෞද්ගලිකව හොරකම තීරණය වෙනවා. නමුත් සමහර භාණ්ඩ තියෙනවා මේ පෞද්ගලික කරන්න බෑ. ඒතර එහෙම භාණ්ඩයක් කොයි කාලෙදි හොරකම් කරත් සාංගික ලාභය හොරකම් කරා කියන එක தත්තෙට එන්නේ. ඒ සාංගික ලාභය හොරකම් කිරීම ඉතින් දැන් පින් පැත්තේ විතරක් නෙමෙයිනේ මේ සංගරත්නයේ උතුම්ම හැටියට උතුම් හැටියට වැඩ ඉන්නේ. ඉතින් පව් පැත්තටත් ඒකම තමයි. ඉතින් පවක් කරද්දිත් පව විශාල වෙනවා. සාංගික දේපල හොරකම් කරොත් එම. ඉතින් දැන් ඒ ඒ වගේ හොරකම් කරන එක නම් අතිශයින් භයානක තත්වයෙන් තියෙනවා. අනිත් එක සමිඳ මහත්තයා දැන් සාංගික කියන අර්ථයෙන් ගත්තාම මේ අපි අර කියනවනේ මේ මේ මහා සංඝ පිළිවෙලේ හිටපු හැමෝටම පහලවුණු වර්තමානයේ වැඩ ඉන්න සානාගතයේ පහල වන ඔව් සයිකාලික මහා සංඝරත්නය කියලා කියන්නේ සරියුත් හාමුදුර කියන්නේ ආඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන් ගත්ත ඒ කියන්නේ ජේෂ්ඨතම මේ භික්ෂුන් වහන්සේ තමයි ඔව් ආඤ්ඤා කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේ. නමුත් සියලු සංඝරත්නයට අධිපති ධම්මසේනාධිපති සරියුත් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ. ඉතින් ඒ ඒ සරියුත් මහරහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහරහතන් වහන්සේලා ආදී වැඩ හිටපු සියලුම සංඝ රත්නයත් අද කාලේ වැඩ ඉන්න වර්තමාන සංඝ රත්නෙත් ඒ අද කාලේ වැඩ ඉන්න සංඝ රත්නෙ නිසා අනාගතයේ පහළ වෙන ඒ සංඝ රත්නයත් කියන ඒ ත්‍රිකාලික මහා සංඝයාම එකතු එකතු වුණාම තමයි මේ මහා සංඝ කියන එක හැදෙන්නේ මහා සංඝ රත්නය කියලා අපි සලකන්නේ තුන් කාලයේම වැඩ ඉන්න උත්තමයන් වහන්සේලාට. ඉතින් ඒ නිසා ගුණය ප්‍රමාණ කරන්නවත් බෑ. ඒ ගුණේ අධික වෙන්න අධික වෙන්න අපි කරන වැරද්දත් වැඩි වෙනවා. අපි පිනක් කරොත් පිනේ ශක්තියත් වැඩි වෙනවා. නිසා ඒ කාරණය ඊටාම බැරෑරුම් කාරණාවක් හැටියට සලකන්න ඕනේ. විශේෂයෙන් ওই පන්සල් වල කරන දේවල් විශේෂයෙන් සලකලා කරන්න කියලා කියන්න තියෙනවා. මොකද මේ පන්සල කියන්නේ අපිට විනෝද වෙන්න යන තැනක් නෙමෙයි. මේ දරුවන්ට සෙල්ලම් කරන්න යන තැනකුත් නෙමෙයි. ඉතින් දැන් අපි දන්නවා මේ සමහර තැනක ගියාම මේ දරුවෝ නිදැල්ලේ හැසිරෙනවා සෙල්ලම් කරනවා. දෙමව්පියන්ට ඒ තරම්ම වටිනාකමක් බැරෑරුම්කමක් දැයින්නේ නැහැ. එතකොට තමනුත් තමන්ගේ ගමේ තමන්ගේ පන්සල හිතනවා මිසක් මේක මේ සාංගික දේපලක්. එහෙම නැත්නම් මේ මේ මේ මහා සංගරත්නේ වැඩ ඉන්න තැනක් කියලා. ත්‍රිවිධ රත්නේ වැඩ ඉන්න තැනක් කියලා සලකන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒකයි දැන් දරුවන්ට නිදහසේ සෙල්ලම් කරන්න දීලා තිබුණට අපි කිව්වොත් කවදා හරි එක දවසක මේ අපි යන පන්සලේම නිදහසේ යන පන්සලේම මේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඉන්නවා කියලා මේ මේ ගොඩනැගිල්ල ඇතුලේ ජනාධිපතිතුමා ඉන්න මෙන්න වටේටම හේවායෝ ඉන්නව ආරක්ෂාවට යොදලා එතකොට මේ දරුවන්ට ওই විදිහට සෙල්ලම් කරන්න දෙනවද? එහෙම නැත්නම් බොහොම බයපක්ෂපාතව තමනොත් සද්ද කරන්නේ නැතුව කෑකෝ ගහන්න නැතුව මේ ඊටාම ගෞරවයෙන් තමන්ගේ පියවි ආකාරයෙන් වැඩ කරන්නේ නැතුව ගෞරව සහිතව නිශ්ශබ්දව බොහොම හිමින් වැඩ කටයුතු කරමින් ඒ පැත්තට අවධානය යොමු කරමින් ඉන්නවද? ඒක තමන් හිතලා බලන්න. එතකොට තමන්ට තේරෙයි තව කවුරු හරි කෙනෙකුට ගෞරව කරද්දි තමන් ඉන්නේ කොහොමද? ගෞරවයක් නැති විදිහට තමන් ඉන්නේ කොහොමද? ඒ දෙකේ වෙනස තමන්ම හොයාගන්න ඕනේ. පසුගියදා මේ දවසේ වැරද්ද යනුවෙන් විශේෂිත මේ පුවත් සංග්‍රහයක් ඉදිරිපත් කරන මාධ්‍ය ආයතනයක මා දුටුවා මේ කලුතර බෝධින් වහන්සේ අභියස තියෙන ඒ චෛත්‍යරජන් වහන්සේ ඇතුළතට යන්න පුළුවන් ඒ ගර්භය තුල තවත් මේ සාරජ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍ය පුංචි චෛත්‍යයක්. ඒ වටා ලොකු විශාල චෛත්‍ය අපි ඈතට දකින්න එක. එහි අප එකවරක් යමක් කියවතින් නින්නාද දෙනවා. පුංචි කාලේ අපිටත් ඒ අත්දැකීම තියෙනවා. නමුත් එක දරුවෝ පිරිසක් ඉතාම වේගෙන් හයියෙන් කෑ ගසමින් එහාට මෙහාට දුවන ඒ දෙමව්පිය වගක් නැතුව ඉන්න ආකාරය පිළිබඳව විවේචනාත්මකව වැඩසටහනක් ඉදිරිපත් කරා. එය දුටුවාම බොහෝ දෙනෙකුට හිතුණා අනේ අපි තමාට අමතක වෙලා නැත්නම් අපි ගැන අවධානය යොමු නොකොට ඔබතුමාගේ වගේ අගෞරවයෙන් එහෙම පුංචි දරුවන්ට ඉඩ දෙනව නේද? අපි ඒකේ වරදේ කොටස් කරුවෝ නේද කියලා වැටහුණා. ඔය හරිතත් ඒ සංඝ රත්නය කියන දේ ගරු බුහුමන් පෙරදරිව කතා කරද්දිත් ක්‍රියා කරද්දිත් ඒ පිළිබඳව සිතද්දිත් කළ යුතුයි කියන කාරණේ සමිඳ මහත්මයාගේ විග්‍රහයෙන් පැහැදිලි වෙන්නේ. ඊළඟට අපි බුදු පියාණන් වහන්සේට කරන පූජාව පිළිබඳව බුද්ධ පූජාව පිළිබඳව බුදු පූජාව සොරකම් කිරීම කියන කාරණේ සාමාන්‍යයෙන් මේ පන්සලක ආවතේව කටයුතු කරන කැපකරුවෙකුටින් පවා සිද්ධ වෙන සහ නොදනුවත්කම නිසා ඔය පාසල් කාලේ තරුණ කාලේ පුංචි කාලේ දරුවන්තුණු සිද්ධ වෙන දෙයක්. මේකේ ආධිනෝ කුයි වගේද? මොකද දැන් අපි කලින් සාකච්ඡා කරා වගේ මහා සාවද්‍ය පව් අතරින් ඊටාම ඉහළ මට්ටමේ තියෙන පාපය මේ කරන්නේ දන්නේ නැති වුණාට. නමුත් දන්නේ නැහැ කියලා ලෝකය නවතින්නේ නැහැ. අපිට සමාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් බුද්ධ පූජාව සොරකම් කිරීම කියන එක සාමාන්‍යයෙන් බහුලව දකින්න ලැබෙනවා ලංකාවේ අද. ඒ මොකද අවංකවම අපි දැකලා තියෙනවා මේ මේ බොහෝ සද්ධාවන්තයන් මේ මහා චෛත්‍යවලට එහෙම කරන පූජා. දැන් රෝංගලිසය වගේ විශේෂ චෛත්‍ය රාජන් වහන්සේ නමක් අභියස භාගතුන් වහන්සේ වෙනුවෙන් පූජා භාණ්ඩයක් තියලා පූජා කරලා වැඳලා පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා යනකොට ඒ පූජා පාණ්ඩයට මොකද වුනේ කියලා හොයාගන්න බෑ. ඉතින් එතකොට මේ පැමිණෙන මහා ජනකාය එන්නේ හොරකම් කරන්නද? එහෙම නැත්නම් වඳින්නද? පින් කරගන්නද පව් කරගන්නද එන්නේ කියලා හොයාගන්න බැරි වෙන මට්ටමේ පිරිසකුත් මේ ලංකාවේ සිද්ධස්ථාන වලට ගමන් කරනවා. ඉතින් හිතන්න මේ ඒ වගේ බඩුවක් වෙන තැනකින් හොරකම් කරනවට වඩා සිය දහස් ගුණයකින් ලක්ෂ වාර කෝටි වාර වලින් පාඩු විදිහට බුදුහාමුදුරන්ට අයිති වුණාම හොරකම් කරනවා. ඉතින් හොරකම් කිරීමෙත් තියෙන මෝඩම ක්‍රමය කියලා කියන්න පුළුවන්. මොකද දැන් අපි බෙහෙත් ද්‍රව්‍යයක් බුදුහාමුදුරන්ට පූජා කරලා තියෙනවා. ඉතින් ඒ බෙහෙත් ද්‍රව්‍ය එළියේ ඒ තරම්ම මිල අධික දෙයක් නෙමෙයි. ඉතින් ඒ තනකින් ගත්තනම් ඒ මිනිස්යාගේ තියෙන ගුණ ධර්මය අනුව පළදීම සිද්ධ වෙන්නේ. බුදුහාමුදුරන්ට පූජා කරාම ගත්තාම වෙන්නේ මොකද්ද? එය කෝටි ප්‍රකෝටි වාර ගන්න වලින් ಗುಣ වෙලා පළ දෙනවා. නමුත් ලබන පුද්ගලයාට එකම දේ ලැබෙන්නේ. ඉතින් කියන්න පුළුවන් අර මිත්‍යා දෘෂ්ටිය සහිතව කරන පව් හැටියට ඊටාම මේ අඥාන ක්‍රියාවක් හැටියට කියන්න පුළුවන්. මේ භාගතුන් වහන්සේට පූජා කරාට පස්සේ හොරකම් කරන එක. ඉතින් ඒ කාරණේ සංවේගජනකයි. මේ නමුත් අපේ සමහට බෞද්ධයෝම වෙන්න පුළුවන්. බෞද්ධයයි කියා ගන්නා පිරිස. ඉතින් ඒ වගේ හොරකම් වලට යොමු වෙනවා. ඉතින් ඒ වගේ මේ භාගතුන් වහන්සේට අයිති දේවල් අතීත කාලෙත් එහෙම හොරකම් කළා කියලා සමහර තැනක සඳහන් වෙනවා. නමුත් ඉතින් ඒකේ ඵල විපාකයවත් සඳහන් කරන්න තරම් ඒ කියන්නේ විලේසියෙන් සඳහන් කරන්න තරම් මේ පහසුවක් නෑ මම හිතන විදිහට. ඉතින් ඒ තරම්ම බැරෑරුම් කර්මයක් හැටියට සඳහන් කරන්න ඕනේ මේ භාගතුන් වහන්සේට අයිති දේවල් සොරකම් කිරීම. හොඳයි. අද දවසේ මේ වැඩසටහන සඳහා සදැහැති දායකත්ව දක්වන්නේ එංගලන්තයේ වෙසෙන තමගේ නමවත් කියන්ට අකමැති ශ්‍රද්ධාවන්ත මහත්මයකේ තරමටම මේ වැඩසටහන් රාශියකටම දායකත්වය තුමා දක්වලා තිබෙනවා කංකා විතරේ වැඩසටහන වලට විශේෂයෙන් 4 වසරේ දෙසැම්බර් මාසේ 26 වෙනිදා සුනාමි ඛේදවාචකයෙන් පරලෝක ප්‍රාප්ත වෙච්ච කිත්මිනි සිල්වා මහත්මිය සහ ඒ වගේම ඉඳුනිල් ළමවද සූරිය සහෝදරයා වෙනුවෙන් පින්පෙත් පිදීමේ අරමුණු පෙරදරි කරගෙනයි එතුමා මේ සත්කාරයට උර දෙන්නේ. එතුමාගේ ඒ දායකත්වය අපි හෘදයාංගම සිහිපත් කරලා ඒ මියගේ ඥාතීන්ට මුද්‍රණා කරන්නටත් මේක අවස්ථාව කරගන්නවා. සමිඳු මහත්මයා දැන් මේ සොරකම් කිරීමේ ඵල විපාකිනේ අපි කතා කරේ සොරකම් කරපුවහම මොකද වෙන්නේ? සොරකම් නොකර සිටීමේ විශේෂ ඵල විපාක තියෙනවද? සොරකම් නොකර සිටීම කියන එක මට්ටම් කීපයකින් සමාදන් වෙන්න පුළුවන්. ඒකෙදි සීලයක් හැටියට සමාදන් වෙලා හරියටම රකින්නවා නම් සොරකම් නොකිරීමේ ශික්ෂාපද. ඒකේ ආනිසංස විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. මොකද ඊළඟ භවයකදී මේ මහත් ධන මහා ධන සහිතව මේ ඉපදෙනවා. ඒ කියන්නේ මහත් ධනතා කියලා ඒ කාරණේ කියලා තියෙන්නේ. ඉතින් ඒකෙදී ඊළඟ ජීවිතේ විතරක් නෙමෙයි මේ ජීවිතේදී ධනවතෙක් බවට පත් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. නමුත් මේ පුණ්‍ය කර්මවලදී Taman මේ ජීවිතේ කරන දේ මේ ජීවිතේ ඵල දෙන ඉතාම අල්ප වූ කොටසක්. නමුත් ඒක අල්පයයි කියලා කියන්නේ මේ පුන් මේ පුණ්‍ය කර්මයේ සම්පූර්ණ ප්‍රතිඵලයත් එක්ක බැලුවම අල්පයයි. එතන විදිහේ ඊටා කුඩා මට්ටමින් නෙමෙයි. ඒ නිසා දැන් මේකේ මේ ආනිසංස කිව්වට වැඩි හරියක් ලැබෙන්නේ මේ මේ මරණයෙන් පසුව තමයි වැඩිපුරම ලැබෙන්නේ. නමුත් ඒ මේ සමාදන් වෙච්ච මොහොතේ ඉඳන්ම ලැබෙන ප්‍රමාණයක් තියෙනවා. ඒක තීරණය වෙන්නේ පුද්ගලයාගේ අතීත කර්ම සහ වර්තමාන කර්ම අතර තියෙන මේ සම්බන්ධතාවය මත. ඉතින් ඒකෙදි පළවෙනි කාරණාව මහා ධනවතෙක් වෙනවා කියන එක. දෙවෙනි කාරණය තමයි මේ පැතිරුණු දන දාන්න තියෙනවා. ඒ කියන්නේ විශාල මේ ප්‍රදේශයක පැතිරුණු දා ඒ කියන්නේ ධාන්‍ය වර්ග වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව බොහෝ ඊඩ කඩන් තියනවා වෙන්න පුළුවන්. ඒ වගේ දැන් ධනය කිව්වත් එක පැත්තක ධනයක් නෙමෙයි. එක වර්ගයක ධනයක් නෙමෙයි. ධන වර්ග තියෙනවනේ ඉතින් විශේෂ නොඑක ආකාරයෙන් රැස් වෙන විදිහක් තියෙනවනේ ධනය. ඒ වගේ මේ පැතිරුණු ආකාරයකට ධන ධාන්‍ය ලැබෙනවා කියන එක දෙවෙනි ආනිසංස හැටියට තියෙනවා. අනිත් එක තමයි මේ ප්‍රමාණ කරන්න බැරි තරම් ධනය ලැබෙනවා කියන්නේ අනන්ත භෝගතා කියලා කියන්නේ මේ බෞද්ධ සම්පත් කියලා කිව්වහම ප්‍රමාණ කරන්න බෑ කෙනෙකුට සමහර කෙනෙකුට. දැන් අපි දන්නවා මේ බොහෝ මිනිස්සු ඉඳලා තියෙනවා මේ තමන්ගේ ප්‍රමාණයවත් දන්නේ නැති. ඒ මොකද අතීත කාලේ මේ කරලා තියෙන පුණ්‍ය කර්ම නිසා. දැන් ඒක මේ සොරකම් නොකිරීමේ විශේෂ ආනිසංශයක් හැටියට දේශනා කරනවා. අනික් කාරණාව තමයි මේ අනුප්පන්න භෝගපත්තිතා. ඉතින් ඒ කියන්නේ Tamanට නැති භෝගයක් තියෙනවා නම් ඒ උපදවන්න තියෙන හැකියාව වැඩි. ශක්තිය වැඩි කියන එක. ඒ කියන්නේ Tamanට මේ දේ අඩුයි කියලා හිතුනහම Tamanට නුවණක් සහ අවස්ථාවක් පහළ වෙනවා. මෙන්න මේ ක්‍රමයට මේ ධනිය රැස් කරන්න පුළුවන්, දවන්න පුළුවන් කියන එක. ඊළඟ කාරණේ තමයි uppanna භෝග තාවරතා. මේ ලැබෙන දේ ඊටාම ස්ථාවරව රැකගන්න පුළුවන් කියන එක. දැන් සමහරු හම්බ කරනවා හම්බ කරනවා ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ කාරණාව විශේෂයක් තියෙනවා. ඉතින් Tamanට Taman ළඟට රැස් කරන දේ රැස් වෙන දේ ස්ථාවරව තැම්පත් වෙනවා නම් වැඩි ගෙවෙනව පේන්නේ නැත්තම් ලොකු සහනයක් තියෙනවා. එහෙම නැත්නම් හැම වෙලේම අසහනෙන් ඉන්න වෙන්නේ කොච්චර රැස් කරත් වැඩක් නැහැ මේ Tamanට අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බැරි මට්ටමක් තියෙන්නේ කියලා. ඉතින් ඊට අමතරව ඉච්ඡිතානම් භෝගානම් කිප්ප පටිලාභිතා කියලා මේ කැමති වන භෝගය වහවහ ලබා ගන්න පුළුවන් කියලා වෙන මානසංශයක් කියලා තියෙනවා මේ උපදවන්න පුළුවන් ක්‍රමය පෑදෙනවට අමතරව ඊටාම ඉක්මනින් ලැබෙනවා කියන්නේ. ඉතින් ඊට අමතරව දැන් යම් කෙනෙක්ගේ ධනය තිබ්බට වැඩක් නැහැ රජු රාජසන්තක කරනවා නම්. සොරු සොරකම් කරනවා එහෙම නැත්නම් ගින්නට හවු වෙලා දැවිලා යනවා නම් එහෙම නැත්නම් ජලයට හවු වෙලා ගම් වතුරකට වගේ හවු වෙලා දිය වෙලා යනවා නම් හගෙන යනවා නම් එහෙම නැත්නම් සුලිසුලුකකට හවු වෙලා විනාශ වෙලා යනවා නම් එහෙමත් නැත්නම් තමන්ගේ දරුවෝ තමන් අකමැති විදිහට පරිහරණය කරනවා නම් නැත්නම් අරගෙන යනවා නම් ඒ තියෙන ධනෙන් වැඩක් නැහැ. ඉතින් මේ එක ආනිසංශයක් තමයි අනුන්ට අසාධාරණ භෝග ලැබෙනවා කියලා කියන්නේ අනුන්ට ලැබෙන්නේ නැති විදිහට Tamanට භෝග ලැබෙනවා. ඒ කියන්නේ රජුට ගන්න බැරි වෙනවා. සොරුන්ට ගන්න බැරි වෙනවා Tamanට විතරයි තියාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ගින්න දවන්නෙත් නැහැ, ජලය දිය කර හරින්නෙත් නැහැ, සුනග සුණු විසුණු කරන්නෙත් නැහැ. දරුවෝ අකමැති විදිහට පාවිච්චි කරන්නෙත් නැහැ කියන එක. ඒ නිසා අනුන්ට අසාධාරණ වූ Tamanට පමණක් සාධාරණ වූ ආකාරයට පරිහරණය කරන්න ලැබෙනවා වෙනම කියලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි අනුන්ට අසාධාරණ ධනයක් ලැබෙනවා. අසාධාරණයි කියලා කියන්නේ අනුන්ට ගන්න බෑ කියන එකයි. ඉතින් මේකේ හොඳම උදාහරණය තමයි ජෝතික සිතානෝ. ජෝතික සිතානන්ට ඒ කරන ලද පුණ්‍ය කර්ම නිසා ප්‍රතරම් මාලිගාව පහළ වෙනවා. ඉතින් බිම්බිසාර රජුරුත් එක්ක අජාසත් කුමාරයා මාලිගාව බලන්න ගිය වෙලාවේ මේ ඒ මාලිගාවට ඇතුල් වෙන්නවත් බෑ අවසරයක් නැතුව. ඒ කියන්නේ මාලිගාව මාලිගාව හැදලා තියෙන සම්පූර්ණයෙන්ම මැණික් වලින් හැදලා තියෙන්නේ සප්ත රතන වලින්. නමුත් මේ පොළව තියෙන්නේත් මැණික් වලින්. ඉතින් අවසරයක් නැති කෙනෙක් ආවොත් එහෙම මේ පොළව මහා ප්‍රපාතයක් වගේ තමයි පේන්නේ. අඩිය තියන්නත් බය හිතෙනවා. ඒ සිටුවරේ ඇවිල්ලා අවසර දුන්නාම තමයි පොළොව හැටියට අනික් අයට පේන්න පටන් ගන්නේ. ඒ නිසා දැන් බිම්බිසාර රජුරුවත් එක්ක දරුවෙක් හැටියට අජාසත් කුමාරයා ගිය වෙලාවේ හිතනවා මේ අපේ තාත්තා කොයිතරම් මෝඩද මේ තාත්තටත් වැඩිය හොඳ මාලිගාවක සිටුවරු ඉඳදී තාත්තා මේ ඊට වඩා මේ පහත මට්ටමේ මාලිගාවක ඉන්නවා මම කාලයක මේක ගන්නවා කියලා එදා අදිෂ්ඨානයක් කරගන්නවා. ඉතින් පස්සේ කාලයක මේ මේ මාලිගාව ගන්න සේනාවත් සමග එනවා. ඒ වෙලාවේ මේ මාලිගාව වටේට ප්‍රාකාර හතක් තියෙනවා. ප්‍රාකාර වලලු හතක් තියෙනවා. මේ හතේම වෙනම යක්ෂයෝ දහස් ගණන් ආරක්ෂාවට ඉන්නවා. ඉතින් මේ කරලා තියෙන කර්මවල ප්‍රබලතාවය නිසා මේ ඒ සේනාව ආවහම ඒ ප්‍රාකාරය තුලින් ඒ සේනාවෝ ඒ නිසා රජුරවන්ට බය හිතෙනවා දැක්කහම ඒ තරම් විශාල සේනාවක් ඇතුළේ ඉන්නවද කියලා. මොකද තමන්ගේ සේනාවම පේනවා ඇතුළේ. ඉතින් සේනාව විශාල නිසා අඳුර ගන්න බෑ. ඉතින් ඒ වෙලාවේ පිටත ප්‍රාකාරයේ හිටපු යක්ෂෝ දහස් දෙනා මේ දරුණු ප්‍රහාරයක් දියත් කරනවා. ඒ දියත් කරාම සේනාවට හිතාගන්න බැරි වෙනවා කොහෙන්ද මේ ප්‍රහාරය එන්නේ කියලා. ඒ වෙලාවේ ඉතින් හිස්ලූලු වත දුවනවා මේ රජතුමා අහම්බුවෙන් වගේ භාගතුන් වහන්සේට තමයි පලා යන්නේ. ඒ පලා යන වෙලාවේ ජෝතික සිටානෝ භාගතුන් වහන්සේ එක්ක ධර්ම සාකච්ඡා කරමින් ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ රජතුමා ඇවිල්ලා චෝදනාවක් කරනවා මේ සේනාවක් නවත්තලා මාලිගාවේ දන්නේ වගේ ඇවිල්ලා බණ කතා කරනවා නේද කියලා. එතකොට සිටුවරයා අහනවා මේ ස්වාමීනි මම දන්නේ නැහැ දෙවියන් වහන්සේ මම දන්නේ නැහැ එහෙම දෙයක්. ඇයි ඔබ වහන්සේ මගේ මාලිගාව කොල්ල කන්නවත් ගියාද කියලා. ඉතින් ඒ වෙලාවේ මේ රජතුමා කියනවා පිළිගන්නවා මම වක්පත් කරගන්න ගියා කියන එක. ඒ වෙලේ කියනවා මේ දෙවියන් වහන්සේ ඒ දේ කරන්න බෑ. මගේ අවසරයකින් තොරව කිසිම වඩුවක් නැති වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ගන්න බෑ. ඒ බව ඕන්නම් මම ඔප්පු කරලා පෙන්වන්නම් කියලා මේ සිටුවරයාගේ සෑම ඇඟිල්ලකම වටිනා මුද්දක් තියෙනවා. ඉතින් රජතුමාට පියවියෙන් මහා ශක්තියක් තියෙන මේ යෝධයෙක් රජතුමා. රජතුමාට කියනවා මේ එක මුද්දක්වත් මම ඔබ වහන්සේට දෙන්නේ නැහැ. පුළුවන් නම් එකක් හරි ඇඟිල්ලකින් ගලව ගන්න කියලා. අත දික් කරාම එකක්වත් ගලව ගන්න බෑ. වෙහෙස වෙලා වෙහෙස වෙලා නැහැ කියලා කියනවා. ඉතින් ඒ තරම්ම තද වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ රජතුමාගේ කොයිතරම් ශක්තියක් තිබුණත් ඒක මුද්දක්වත් මේ ඇඟිල්ලකින් ගලවන්න බෑ. ඊට පස්සේ මේ මුදු තද වෙලා නෙමෙයි තියෙන්නේ. කියන එක පෙන්වන්න කියනවා මේ දෙවන් වහන්ස මං පෙන්වන්නම් කියලා උතුරු සළුව එලලා. කියනවා දෙවන් වහන්ස මම මේ මුදු මේ ඔබ වහන්සේට දෙනවා කියලා අත් දෙක දික් කරාම ඉබේ ගැලවිලා වැටෙනවා. ගලවන්නෙත් නැතුව මුදු ටික. ඉතින් ඒ වෙලාවේ මේ මේ සිටුවරයා කියනවා මේ දෙවන්නස මම මෙච්චරයි දන්නේ හේතුනම් භාගතුන් වහන්සේ කියලා. ඉතින් භාගතුන් වහන්සේ ඒ වෙලාවේ සිටුවරාගේ අතීත කර්ම හෙලිදරව් කළා කියනවා. ඉතින් ඒ වගේ මේ මේ රජෙකුටවත් මහා සේනාවක් අරගෙන ඇවිල්ලවත් ගන්න බෑ මේ හරි විදිහට පින් කරාම කියන එක. ඊටාම මේ සතුටට කරුණක් මේ සීලවන්තයන්ට. ඉතින් අර ඒක සැලකිය යුතු විශේෂ කරුණක් හැටියට අපි දකිනවා. ඉතින් ඊට අමතරව ලෝකයට උතුම් වෙනවා කියන තව ආනිසංශයක් තියෙනවා. මේ අනුරුද්ධ මහරතන් වහන්සේ ගිහි කාලය වගේ මේ නැති බවවත් දන්නේ කියන එක විශේෂයක් කියලා කියලා තියෙනවා. නැති බව දන්නේ නැහැ කියලා කියන්නේ මේ විශේෂ කාරණාවක්. ඒ කියන්නේ Tamanට මේ මේ නම් දේ Taman ගාව නැහැ කියලා දන්නේ නැති තරම් දේවල් තියෙනවා කියන එකයි. ඒ තරම් ප්‍රමාණයක් තියෙනවා. ඒ තරම් දේවල් වර්ග ගණනක් තියෙනවා කියන එකයි. ඒකට කියන්නේ නැති බව දන්නේ නැහැ කියන එක. නත්තික භාවස්ස අජානනතා කියලා තමයි කියලා තියෙන්නේ. ඊට අමතරව සැපසේ වාසය කරන්න පුළුවන් කියන අන්තිම ආනිසංසය කියලා තියෙනවා මේ සොරකමින් වෙන්වීමෙන් විශේෂ ආනිසංස ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපිට මේ තවත් කෙටි ප්‍රශ්නයක් තිබෙනවා ඉතුරු වෙලා. ඒ තමයි මේ රටේ නීතිය කැඩුවාම ඒක පවක් වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් අපිට මේ ලිපියක් ලියලා එවලා තිබුණා එක්තරා මහත්මයා ඊමේල් පණිවිඩයක් එවලා තිබුණා. පොදු සම්මත නීතියක් තියෙනවා රටේ. ඒ නීතිය කඩ කරපුවාම හැබැයි ඒක ඔහු අදහස් කරන්නේ මේ ඒක මේ බොහොම පොඩි වැරද්දක්. ඒක ඒක ඒක සානුකම්පිතයි. ඒක ඒක ඒක මානුෂිකයි. ඒ නිසා ඒක නීතිය කැඩීමක් තමයි. හැබැයි ඒක මානුෂික නිකා සානුකම්පිත නිසා ඒකේ වරදක් නෑ නේද කියලා ඔහු ඔහු විසින්ම ප්‍රශ්නයක් හදාගෙන තිබුණා. මට මතක හැටියට. ඔව් එක්තරා මහත්මයෙක් මේ ඊමේල් පණිවිඩයක් කියවලා තිබ්බා. මේ නමුත් ඒක මේ දුෂ්කර වුණා කියවන්නත් මොකද මේ පණිවිඩේ වන්න තියෙන තැන නෙමෙයි පණිවිඩය ලියලා තිබෙන්නේ මාතෘකාව ලියන්න තියෙන තැන. ඒ නිසා බොහොම යෝගත්තා මේ ඉතින් ඒකෙදි සඳහන් කරලා තිබ්බේ මේ මහත්මයා මේ රටේ නීතිය බුද්ධ ආගම එක්ක සම්බන්ධ කරේ ඇයි රටේ නීතිය කියන උසස් දෙයක් නෙමෙයි ඒක බොහොම අසාධාරණ දෙයක් වෙන්න පුළුවන් බුද්ධ ආගම කියන එක ඊට වඩා ඊතාවුතුම් කියන එක අපි පිළිගන්නවා බුද්ධ ආගම උතුම් කියන එක. නමුත් මේ සිල්පද කැඩීමේදී මේකේ සම්බන්ධය මොකක්ද කියලා මහත්මයා අහලා තිබ්බා. විශේෂයෙන් අහලා තිබ්බා මේ මේ ත්‍රීවිල්ලක් කෙලවද්දී කිලෝමීටර් 40 නම් යන්න පුළුවන් වේගය 46කට ගියොත් නීතිය කැඩුවා වෙනවා. ඒතර හොරකමකුත් වෙනවද? ඊට අමතරව මේ තුන් දෙනෙක් යන්න අවසර තියෙනවා. අම්මාවයි තාත්තවයි දරුවෝ දෙන්නෙක් අරගෙන ගියොත් නීතිය කැඩෙනවද? ඒ වගේ හොරකමකුත් වෙනවද කියලා. ඉතින් නීතිය කැඩනවා කියලා දන්නවා. හොරකමක් වෙනවද කියලා. ඉතින් මේකෙදී ඒ මහත්මයා අදහස් කරලා තිබේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියන එක තමයි මොකද සම්මුතිය සම්මුතිය හැටියටත් පරමාර්ථක පරමාර්ථ හැටියටත් දකින්න කියලා ඒ මහත්මයා ඉතින් එතුමා පූර්ව නිගමනයට ඇවිල්ලා ඒ කතාව ආවාදිකුත් ඒවල තිබ්බා. ඉතින් අර ඒකෙදි කියන්න තියෙන්නේ මේ විදිහට දැන් Taman සීලවන්තයෙක් කියලා හිතනවනම් Taman ඉන්න ස්ථානය Taman අඳුර ගන්න ඕනේ. ඉතින් දැන් නීතිය කඩන පුද්ගලයෝ පිරිසක් ඉන්නවා නීතිය කඩන්න නැති පුද්ගලයෝ පිරිසක් ඉන්නවා. එතකොට අපි නීතිය කඩන්න නැති පුද්ගලයන්ට මේ විශේෂ නමක් දෙනවා. යහපත් පුරවැසියෝ කියලා. එතකොට මේ යහපත් පුරවැසියෙක් කියන්නේ අනිවාර්යයෙන්ම බෞද්ධයෙක් විය යුතු නෑ. ඕනම රටක යහපත් පුරවැසියෝ ඉන්න පුළුවන්. බෞද්ධ නොවන, ඔය බෞද්ධ කියන එකයි. දැන් අපි දක්ෂිණ විභංගයේදී නම් මේ යහපත් පුරවැසියා කියන පුද්ගලයාට වඩා අතිශයින් ඉහළ මට්ටමක තමයි මේ තිසරණ සරණගත සීලවන්තයාව මේ මේ වර්ග කරන්නේ. දැන් දක්ෂිණ විභංගයේ පෘථග්ජන සීලවන්ත කියලා කියන්නේ මේ සාමාන්‍ය පුද්ගලයෝ හොඳ මිනිස්සු හැටියට සලකන මිනිස්සු. ඒ මිනිස්සු නීති කඩන්නේ නැහැ. සාමාන්‍ය පුද්ගලයෝ හොඳ හැටියට සලකනවා නම් නීති කඩන්නේ නැහැ. මොකද කොයි වෙලේ හරි චෝදනාවක් කරලා හිරේ දාන්න පුළුවන් නම් ඒ මිනිස්සු හොඳ මිනිහෙක් හැටියට සලකන්නේ නැහැ. ඉතින් ඒකෙදි මේ මේ පොලිසියෙන් ඇවිල්ලා දඩ ගහනවා නම් පොලිස් නිලධාරීන් දැක්කහම මේ ප්‍රශ්න මතුවෙනවා නම් රජයේ නිලධාරීන් දැක්කහම ඒ මනුස්සයා මේ යහපත් පුරවැසියෙක් කියන වර්ගයට අයිති වෙන්නේ නැහැ. නමුත් මේ බුද්ධාගමේ මේ දක්ෂිණ විභංග සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ දැන් ওই සාමාන්‍ය පෘථග්ජනෙක් සීලවන්තයෙක් හැටියට සලකනවා කියන්නේ හොඳ සලකනවා නම් සාමාන්‍ය පුද්ගලයෝ බුද්ධාගමේ ආරයන් වහන්සේලා මේ පුද්ගලයාව ආර්යකාන්ත සීලයක් රකින්න පුද්ගලයෙක් හැටියට සලකන්නේ නැහැ. නමුත් ඔහු පෘථග්ජන සීලවන්ත කියන මට්ටමේ ඉන්නේ. දැන් එවැනි පුද්ගලයෙකුට දන් දුන්නාම ලක්ෂයක් ජීවිතවල පළ දෙනවා කියලා කියලා තියෙනවා. ඊටත් ඉහළින් වැඩ ඉන්නවා මේ වෙන සාසනවල ධානලාභී තවුසෝ. ඒ තවුසෙකුට දන් දුන්නාම 1.12ක් නැත්තම් කෝටි ලක්ෂයක් මේ පැරණි ගණන් වලින්. එහෙම නැත්තම් මේ ට්‍රිලියනයක් නවීන ගණන් වලින් කියනවා නම් ජීවිතවල පළ දෙනවා කියලා කියලා තියෙනවා. ඊටත් ඉහලින් තමයි මේ තිසරණ සරණ බෞද්ධයා නැත්තම් මේ සීලවන්තයා ඉන්නේ. එතනදී පළදීම කියලා තියෙන්නේ 1.240ක්. කියන්නේ අසංඛ්‍යක් ජීවිතවල පළ දෙනවා කියලා. එතකොට දැන් අපි කල්පනා කරන්නේ අපි ඉන්නේ ඔය තැන නම් මේ තිසරණ සඳගත් උපාසකයෙක්ගේ තැන නම් අපිට හිතෙනවා නම් මේ සාමාන්‍ය මේ පෘථග්ජන නීතිගරුක පුද්ගලයෙකුටත් වඩා නීතිය කඩන්න හිතෙනවා නම් තමන් ඉන්න තැන ගැන නැවත හිතලා බලන්න කියලා තමයි කියන්නේ ඉතින් මොකද මේ තමන්ගේ නීතිය කඩන්න තියෙන කැමැත්ත බුද්ධ학ම ඇතුළට යොදන්න හදන එක ඒ තරම්ම සාධාරණේ කරන්නේ මේ සාධාරණ නැහැ කියලා තමයි ප්‍රකාශ කරන්න තින්නේ. ඒක දැනගන්න යම් සූත්‍රයක් ඉදිරිපත් කරන්න මම හිතුවා. මේ අංගුත්තර දසක නිපාතේ සහ ඒකා දසක නිපාතේ කියන්නේ 10 කොටස් සහ කොටස් තියෙන සූත්‍රවලදී පළවෙනි සූත්‍රය හැටියට තියෙන කිමත්ථය සූත්‍රය කියන සූත්‍රය. අංගුත්තර 6 වෙනි පොතේ පළවෙනි සූත්‍රය හැටියට තියෙන්නේ ඒක. දසක නිපාතේ පළවෙනි සූත්‍රය හැටියට. ඉතින් එතනදී භාගතුන් වහන්සේගෙන් අහන විශේෂ ප්‍රශ්නයක් තමයි කිමත්ත්‍යානි භන්තේ කුසලානි සීලානි. කිමානි සංසානි කියලා මේ ස්වාමීනි කුසල සීලයන් කුමක් පිණිසද කුමක් පිණිසද කුමක් මේ මොන අර්ථයක් කුමන ආනිසංසයක් පිණිසද කියලා අහනවා. එතනදී භාගතුන් වහන්සේ දෙන පිළිතුර තමයි මේ අවිප්පටිසාරත්හානි කෝ ආනන්ද කුසලානි සීලානි කියන ආනන්ද හඳුනන පිළිතුරු දෙනවා. ආනන්ද මේ විපිලිසර බවක් නැතිවීම පිණිස මේ කුසල් සිල් මේ රකින්නවා එහෙම නැත්නම් බලපානවා ඒක තමයි ආනිසංශයත් කියලා. දැන් මේ විපිලිසර බව කියන්නේ මේ පැහැදිලි වචනයක් නැහැ සිංහලෙන් කියන්නේ එක වචනයක් ඒක තේරුම් ගන්න කියන්නම් මේ විපිලිසර බව කියන්නේ දෙගිඩියාව වෙන්නේ සිත් දෙකක් ඇති වෙන්නේ නැහැ. පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ. කලකිරීමක් ඇති වෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් එතනදී කියන්නේ මේ හරියට යම් කිසි කෙනෙක් සීලයක් රැක්කහම ඔහුගේ හිත තිගැස්සෙන්නේ නැහැ කියන එකයි. ඔහුට කලකිරීමක්වත් මම මේ ඉන්න විදිය හරිද වැරදිද කියලා සිතුවිලි දෙකක් ඇති වෙන්නේ නැහැ. ඉතින් සිල් කඩන මිනිස්සුෙකුට නම් හිතෙනවා මේ මගේ අතින් දෙයක් කැඩුනද මම වරදක් කළාද කියලා නැවත නැවත පරීක්ෂා කරන්න හිතෙන මට්ටමේ බයක් ඇති වෙනවා. ඉතින් ඒ බයවත් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි මේ අවිප්පටිසාරින් අවිප්පටිසාරත්හානි කියලා කියලා තියෙන්නේ. ඉතින් ඒ විපිලිසර නොවීම බලපාන්නේ මොකටද? හේතු වෙන්නේ මොකටද කියලා හෙවම කියනවා මේ තරුණ ප්‍රීතිය නැත්නම් ප්‍රමෝදය පිනිස පවතිනවා. ප්‍රමෝදය ප්‍රීතිය පිනිස පවතිනවා. ඒ ප්‍රීතිය හේතු වෙනවා සැපය පිනිස. සැප හේතු වෙනවා සිත සමාධිගත මේ මේ සමාධිගත වීම පිණිස. සමාධිය හේතු වෙනවා මේ යථාභූත ඥාන දර්ශනය කියන මේ විදර්ශනා ඥාන පහළ වෙන්නේ. ඉතින් ඒ විදර්ශනා ඥාන පහළ වීම කුමක් හේතු මේ කුමක් පිණිසද කියලා එතන විස්තර කරනවා. මේ නොඇලීම සහ විරාගය මේ මේ කලකිරීම සහ විරාගය නිබ්බිදා විරාගය පිණිස කියලා. ඉතින් මේ නිබ්බිදා විරාගය කියන එක නිසා විමුක්තිය ලැබෙනවා විමුක්තිය නිසා විමුක්ති ඥාන දර්ශනයක් ලැබෙනවා කියලා මේ මේ කුසල සීලය කියන එක හරියට රැක්කොත් අරහත්ත්වයට දක්වාම ක්‍රමානුකූලව දියුණු වෙනවා කියලා ඒ සූත්‍රයේ සඳහන් කරා. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දැන් Taman රකින්න සීලය මෙන්න මේ වගේ සීලයක් නම් විතරයි Taman බෞද්ධයෙක් කියලා හඳුන්ව ගන්න පුළුවන්. මොකද මේ බෞද්ධයන්ගේ මූලික පරමාර්ථය නිවන් දැකීම. Taman සීලවන්තයෙක් හැටියට මේ හඳුන්වා ගැනීම නෙමෙයි. Taman සීලවන්තයෙක් හැටියට අනික් අය හඳුන්වුවත් වැඩක් නැහැ. Tamanට නිවන් දකින්න බැයි නම් එකකින්. ඒ නිසා තමන් හැම වෙලෙම කල්පනා කරලා බලන්න ඕනේ මේ එක්තරා ක්‍රමයක් ක්‍රමවේදයක් තමන් රකින්න සීලය හොඳද නැද්ද කියලා හොයාගන්න. ඉතින් මේ රජයේ නිලධාරියෙක් දැක්කත් ගැසෙනවා නම් තමන් කරන වැඩේ වැරදි කියලා තමනුත් දන්නවා නම් තමන්ගේ හිතත් දෙගිඩියාවටපත් වෙනවා නම් තමන් රකින්නේ හොඳ සීලයක් නෙමෙයි කියලා අඳුරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා මේ සීලවන්තයා කියන කෙනා මේ මේ රජයේ නිලධාරියෙක් දැක්කත් පොලිස් නිලධාරියෙක් දැක්කත් මේ ගැස්සෙන පුද්ගලෙක් නෙමෙයි. මොකද මේ සීලවන්තයා කියන පුද්ගලයාට මේ මරණීය අරමුණ ආවත් ගැස්සෙන්නේ නැහැ කියලා කියලා තියෙනවා. ඒ කියන්නේ බය වෙන්නේ නැතුව මරණයට මුහුණ දෙන මහා පුද්ගලෙක් තමයි මේ සීලවන්තයා කියලා කියන්නේ. ඒ නිසා Taman තුල එවැනි සීලයක් වැඩෙන මූල තියෙනවා නම් අඩුගානේ එවැනි සීලයක් වැඩෙන තරම් මූලයන්වත් තියෙනවා නම් Tamanට මේ මුල සිත විපිලිසර වීම කියන එක එන්නේ නැහැ කියන එක අඳුරගන්න කියලා සඳහන් කරන්න කැමති මේ ප්‍රශ්නෙට පිළිතුරු වශයෙන්. හොඳයි. අපි එසේනම් වැඩසටහන સમાપ્ત කරන්න සූදානම් වෙන්නේ අපිට මේ කරුණු කාරණා කියා දෙන්න වෙහසුණු සමින්ද රණසිංහ මහත්මයාට අපගේ හෘදයෙන් ප්‍රණාමය පොද කරනවා. තව තවත් සකට නරඹ ඥානය ලබා දෙන්නට එතුමාට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුව සම්පන්නිය උදා වේවා. ඒ වගේම අද දවසේ සදැහැති දායකත්වයේ දක්වපු එංගලන්තයේ වෙසෙන ඒ සදැහැති මහත්මයා විශේෂයෙන්ම කිත්මිනි සිල්වා මහත්මිය 2004 වසරේ දෙසැම්බර් මාස 26 වෙනිදා මිය පරලෝ යන්ට දුන් ඉඳුනිල් ළමාබදු සූර්ය සහෝදරය ඇතුළු මේ හැම දිනාටම මියගේ ඥාතිද මිත්‍රාදීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ රසින් තමයි අද දවසේ දායකත්වය දැක්ුවේ. මේ හැම දිනාටම ඒ ආකාරයටම මේ පින් ලැබේවා. ලෝකේ දාන අතර උතුම්ම දාණය වෙච්ච ධර්ම දාණය හරහා ලැබෙන ආනිශංස. එසේනම් සමුගනිමු දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමින්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්හන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්හන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්හන්තු මං පරං ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාධු සාධු සාධු ඔබ සැමට තෙරුවන් සරණයි